තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ හිමිදිරි උදෑසන දැන් ඔබට මා අද කියා දෙන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකේ තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගත යුතු උදාර ගුණාංගයක් පිළිබඳවයි. ඒ ගුණාංගය තමයි ශීලානුස්සති භාවනාව. ශීලානුස්සති භාවනාව කියලා කියන්නේ තමන්ගේ වචනයත් කයත් සංවර කර ගැනීම තුළ තමන් අත්විඳින සනසිල්ල සිහි කිරීමයි. තමන් අත්විඳින සනසිල්ල සිහි කිරීමේදී තමන්ගේ වචනයෙන් වන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්විඳෙන්නට ඕන. තමන්ගේ කයින් සිදුවන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්විඳෙන්නට ඕනේ. ඉන්පසු තමන්ගේ කාය කය ඇසිරවීමේ දිනපතා තමන්ගේ කය හසුරවන ආකාරය ගැන තමන් සිහියෙන් ඉඳලා හිමිදිරි අවදි වෙලා එයා අදිෂ්ඨාන කරගන්න ඕනේ මම අද මගේ ශරීරය මුල් කරගෙන වරදක් සිදු වෙන්න දෙන්නේ නැහැ. මං අද මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නේ නැහැ. මේ විදිහට කයයි වචනයයි සංවර කරගෙන Tamanගේ සීලමේ ගුණය දියුණු කරන්න ඕනේ. සවස් කාලය වෙනකොට මෙයාට සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතය අද බොහොම යහපත් විදිහට ගත කෙරුණා. මං අද මගේ කය මුල් කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නැහැ. මම සොරකමක් කළේ නෑ. මම වැරදි ජීවිතයක් ගෙව්වේ නෑ. මම යහපත් ජීවිතයක් ගෙව්වා. මම අද මත්පැන් පානයට යමු උනේ නෑ. මම මේ ගත කරපු ජීවිතයේ තුල අද මම කිසි කෙනෙක්ව බොරුවෙන් රැවට්ටුවේ නෑ. කේලමක් කිව්වේ නෑ. පරුස වචනයක් කිව්වේ නෑ. හිස් වචන කියමින් කාලේ කාදමුවේ නෑ. මේ විදිහට Tamanගේ සීලය ගැන සීකරනකට පිරිසිදු වස්ත්‍රයක් සීකිරීමේදී පිරිසිදු වස්ත්‍රයක් දෙස බැලීමේදී ඒ ඒ පිරිසිදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ. තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. අන්නේ පේන නිසා එයා ඒ අඩුපාඩු හදාගනිමින් තමන්ගේ සිල්වත් බව භාවනාමය පිනක් හැටියට දිනු කර ගන්නවා. තමන්ගේ ජීවිතයේ දිනු කරගන්න තියෙන්නේ මම සිල්වත් කෙනෙක්. මං වචනයෙන් වැරදි නොකරන කෙනෙක්. මම කයින් වැරදි නොකරන කෙනෙක් කියලා තමන්ගේ කයත් වචනයත් පිළිබඳව සාන්ත බවක් සංවරකමක් ඇති කර ගැනීම පිණිස වෙහෙස මාසි වෙනකොට Taman නොදැනීම Taman උදාර පුද්ගලයෙකුගේ ගුණාංග වලට හිමිකාරයක් බවට පත් වෙනවා. ඒ තුලින් Tamanට පුළුවන් වෙනවා සියලු දෙනා කෙරේ විශ්වසනීයත්වයක් ගොඩනගන්නට. මේ ලෝකේ බොරු කියන වංචා කියන පිරිස් වලට සමාජ වගකීමක් දෙන්න කවුරුත් කැමති නැහැ. කය නොමගට යවන පිරිසකට සමාජ වගකීමක් දෙන්න කවුරුත් කැමති නැහැ. කයයි වචනයයි සමගට යවන යහපත් කෙනෙක් බවට පත් වෙන්නට නම් තමන්ගේ ජීවිතය තුළ සීලය ගැන ආවර්ජනා කිරීමේ හැකියාව තිබෙන්නට ඕන. අන්න ඒක කියන්නේ සීලානුස්සති කියලා. මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් নিরතුරුවම කරමින් සිටින උතුම් භාවනාවක්. සීලානුස්සති භාවනාව සීකරන්න සීකරන්න මෙයාගේ සිත සාන්ත වෙනවා. මෙයාගේ හිතේ තියෙන පසුතැවිල්ල නැති වෙලා යනවා. විපලිසරි භාවය නැති වෙලා යනවා. කලබලකාරී බව නැති වෙලා යනවා. මේ සංසිඳීමත් එක්ක සිත සමාධිගත වෙනවා. එවනම් අපට සීලානුස්සති භාවනාව තුළින් බොහොම පහසුවෙන් සමාධියක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තම තමන්ගේ ගුණාත්මක ජීවිතය යලි යලි සිහි කරන්න පුළුවන්කම කෙනෙකුට ලැබෙන උතුම්ම ලාභයක්. ඔබ තුල ඇති කරගන්නා වූ උතුම් ගුණාංග ධර්මයන් නිරන්තරයෙන්ම මානසිකාරයේ යෙදෙමින් භාවනාමය ගුණයක් හැටියට දියුණු කර ගැනීමට ඔබට පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා තුනුරුවන්ගේ අනන්ත ගුණවන් භාව බලයෙන් ඒ වගේම ඔබ තුල දියුණු කරගන්න සීලාදී ගුණධර්මයන්ගේ ආනුභාව බලයෙන් ඔබට සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක්ම උදා වේවා.